ඒක ක්‍රමයකට එන්නේ නැද්ද ශුෂ්ක විදා සමහරවිට ඉලේ එනවා ඒක ශුෂ්ක විදර්ශනා කියන්නේ ආලෝක විදර්ශනා විරුද්ධ ස්වરૂපේ ශුෂ්ක විදර්ශනා කියන්නේ ධ්‍යානම කොන් නැතුව ඒව ලබන්න නැතුව ශරීරයේ අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ හොයන එක එතකොට ඇත්තට ඔය ආලෝක කර්මය මොකවන්නේ ඒ සුස්ක විදර්ශනාවකින් බුද්ධත්වය ලබන්න බෑ. බුද්ධත්වය ලැබීමේදී ඒ බුදුරයාට අනිවාර්යයෙන්ම සමාධි සමත කළ යුතුමද? සමතේ බොහොම බලවත් වෙන්න එපා. සමතේ දිනුනාම නෙවෙයි ජීවිතයේ தත්ත්වය හොඳට පේන්න වෙන්නේ. තමා තුළ තමාගේ ශරීරය ඇතුළත දකින දිවස ජීින්න එපා. ශරීරය ක්‍රියා කරන හැටි දකින දිවස ජීින්න එපා. හොඳට එතකොට සම්පූර්ණ දැනීම ජීවිතය පිළිබඳ. එතකොට බොහෝ ගුරුවරු දැනට පහළ වෙලා ඉන්න අයගේ 90%ක්ම සමතේ ඕන්නෙම නැහැ. විදර්ශනාව පමණයි අවශ්‍ය කියන එකේ තේරුම නෑ ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්නේ නැතුව කියන්නේ සමතේ විදර්ශනාවත් එක්කම සමතේ යනවා. දැන් මන්න ආනාපානේ පටන් ගන්නවා විපස්සනාවට. නමුත් හුස්මට හිත එක්ම වෙනකොට සමාධිය සමතේ නෙවෙයි. වායෝ කසිනේනවා. සමතෙන් තොරව විපස්සනාවක් නැහැ. සමතයත් එක්කම විපස්සනාව හැමතිස්සම ආවට කියන්නේ යුගනන්ද. ඒ වචන දෙකම සමත පාද විපස්සනාව කියලා වෙන මේකක් තියෙනවා. ඉස්සෙල්ලා සමතේ විතරක් පුරුදු කරනවා. ධ්‍යාන. ඊළඟට ධ්‍යානාංග ආදී පරිශා කරමින් ඒ ධ්‍යාන හිතේ தත්ත්වේ පරිශා කරමින් ඒකේ අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ මෙනෙහිකට ලවන්න විපස්සනාවට හරිනවා. ඒකට කියන්නේ සමත පාදක විපස්සනාව. දැන් නිකන් විපස්සනාවේදී සමතේ තියෙනවා. ඒක කණික විපස්සනාව. දැන් කණික සමතේ. එනිසා සමතෙන් තොර විපස්සනාවක් නෑ. ඒ දැන් විපස්සනාවේදී කිරීමේදී ලැබෙන ආලෝකයෙන් ඉදිරි භවයත් පේනෙන්න පටන් ගන්නවද? සමහරුන්ට ඒ වෙන්නේ සමතකට හිත ගිහින්. භාවනාවට හරි යනකොට සම හිත හොඳට එක් වෙනකොට භාවනා භවයට තියෙන ආසාව ඇති වීමත් සමග ඒ අතට හැරෙනවා. ඉතින් විපස්සනා දිනු කරගන්න ඕන නම් ඒක අතර දාන්න ඕන. අමතක කරලා ඉතින් භාවනා <laughs> විපස්සනා කරන්න ඕනේ. සාමාන්‍ය ආධුනික භාවනා මුලදී පුහුණු වෙන අයට එකපාරටම විපස්සනාවක් දෙන එක සුදුසුද කියන එක. මේක ඉතින් ඇත්තයි හැටි හැටි සමහරුන්ට ඒක අස්සනාව හරි එකපාරට. සමහරුන්ට සමතේ තමයි දෙන්න ඕන. මොකට හිත අරමුණේ පිහිටවන්න බෑ සමහරුන්ට. හිත දුවනවා මේ අතේ. ඒ නිසා ඒකට සමතේ ටිකක් පුරුදු කරවන්න ඕන. වැඩි දියුණු නෙමෙයි ටිකක් දුර මිනිත්තු හිටවන්න පුළුවන් මට්ටමට එයා පුරුදු කරවන්න ඕන. එතන ඒ පහම කරන්න ඕද ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශක එකයි. මොකද කොයි එකක් හරි එකක් ඒක එකෙන් පහම එනවද නෑ එහෙමනම් එකක් පුරුදු කළාම හිතේ කරන්න ඕනේ හා හිත එක ඒ විපස්සනා පිණිස අර ඒදි බලහෝ ආලෝක පිණිස පූර්ව නිවාස පෙර ඥාණය එහෙම ලැබෙන්නේ එකකින් ලැබෙනවද ආලෝකයෙන් බොහොම ඉක්මනට ලැබෙනවා ආලෝක විදර්ශනාවෙන් ආලෝක විපස්සනා සමතෙන් ආලෝක සමතෙන් අර දැන් වැරදි උපදේශයක් මට කලින් ලැබිලා තියෙනවා. ඒකෙන් කියන්නේ මෙහෙමයි. ආපෝ තේජෝ වායෝ පඨවි. ඔන්න ඔය හතර කරන්න කියලා. එතකොට ඒක ඒ සියල්ලම එකට කරන්න පුළුවන් දෙයක්. ඒක ධාතු කර්මස්ථාන නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ ලක්ෂණ මෙහි කරනවා නම් ඒක ධාතු කර්මස්ථානේ. ඒක ඒක සමතේට සමතේ සමතෙමනේ. එතකොට ඒ තුලින් පුළුවන් ද අර කියපෝ අර පෙර භව සමහරුන්ට හරියනවා. සමහරුන්ට ඒක නෑ. ඒ සියල්ලම කරන්න කල යුතු නැද්ද? කල යුතු. අවශ්‍ය නෑ. ඔක්කොම හොර නෑ. විපස්සනා වැඩිමිට මේක බොහොම කොයි කෙනෙක් පුළුවන් දැන් මේ ඇඟිල්ල දිහා බලන ඇඟිල්ලේ හැදිලා තියෙන හැටි ඇඟිල්ල ධාතු ගොඩක් ධාතු රූප ගොඩක් මේක මේ ධාතු රූප නිතර වෙනස් වෙ යනවා කියලා ඇඟිල්ල හොඳට පරීක්ෂා කරලා බෙද බෙදා බලාගෙන යනකොට අන්තිම